හිතන්න කවුරු හරි අහන සරල ප්‍රශ්නයකට අපේ මුළු ජීවිතේ දිහාම බලන විදිය වෙනස් කරන උත්තරයක් ලැබුණොත් කොහොමද? අද අපි කතා කරන්නේ ඒ වගේ දෙයක් ගැන. භික්ෂුන් වහන්සේලා පිරිසක් අහපු එක ප්‍රශ්නයක් නිසා බුදුරජාණන් වහන්සේ දුක ගැන කරපු ගැඹුරුම විග්‍රහයක් එළිදැක්ුණා. මේ විග්‍රහය අපි එදිනෙදා ජීවිතයේ විඳින සැප සහ දුක කියන දෙකේම සම්පූර්ණ චිත්‍රය අපිට පෙන්වන්නයි යන්නේ. ඉතින් මේ කතාවේ ආරම්භයේම පොඩි අභියෝගයක්. වෙනත් දර්ශන වෙනත් සම්ප්‍රදායන්වල තාපසවරු පිරිසක් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් අහනවා ඇත්තටම ශ්‍රමණ ගෞතමයන්ගේ ඉගැන්වීම අපේ ඉගැන්වීම් වලට වඩා වෙනස් වෙන්නේ කොතනින්ද බලන්න අපි දෙගොල්ලම කතා කරන්නේ එකම දේවල් ගැන නේද කියලා. ඔන්න ඔය ප්‍රශ්න තමයි මේ සම්පූර්ණ විග්‍රහයම හදවත වෙන්නේ. හොඳයි. ඉතින් මේ ගැටලුව ලිහා ගන්න අපි යන ගමන තමයි මේ. මුලින්ම අපි අර තවුසන්ගේ ප්‍රශ්නය හරියටම තේරුම් ගමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන විශේෂ විශ්ලේෂණ ක්‍රමයක් ගැන ඉගෙන ගන්නවා. ඊළඟට අපි මේ ක්‍රමය කාමය, රූපය සහ වේදනාව කියන අංශ තුනටම දාලා බලමු. අවසානයේදී සැබෑ අවබෝධය කියන්නේ මොකක්ද කියලා අපිටම පැහැදිලි වෙවි. හරි. ඊතම් කතාවේ මුලට යමු. දවසක උදේ වැරුවක භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් වෙනත් තාපසවරුන්ගේ ආශ්‍රමයකට වඩිනවා. එතනදී ඇතිවෙන සුහද කතාබහක් අතරතුර තමයි අර තාපසවරු අර අභියෝගාත්මක ප්‍රශ්නය අහන්නේ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට එකපාරටම උත්තරයක් දෙන්න බැරිව ටිකක් වික්ෂිප්ත භාවයට පත්වෙනවා. මෙන්න මේ වෙලාවේදී ඒ භික්ෂුන් වහන්සේලා හරිම බුද්ධිමත් විදිහ තමයි කටයුතු කරන්නේ. ඕන්නර තාපසවරුන්ගේ කතාව පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ වෙනුවට මේ ප්‍රහේලිකාව විසඳන්න පුරාන් එකම කෙනා බුදුරජාණන් වහන්සේ තමයි උන්වහන්සේගෙන්ම මේ ගැන විමසනවා කියලා තීරණය කරලා එතනින් පිටත් වෙනවා. ඉතින් මේකෙන් බුදුන් වහන්සේගේ පිළිතුර ගැන ලොකු කුතුහලයක් ඇති වෙනව නේද? හරි. දැන් භික්ෂූන් වහන්සේයා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ප්‍රශ්න අරගෙන ගියාම උන්වහන්සේ කෙලින්ම උත්තරයක් දෙන්නේ නැහැ. ඒ විනුවට උන්වහන්සේ මුළු ප්‍රශ්නෙම අනිත් පැත්ත හරවනවා. උන්වහන්සේ දේශනා කරනවා ඔබලා ඌන්ගින් ඇසිය යුත්තේ නොව මේ ප්‍රශ්න තුනයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේ ගැටලුව දිහා බලන්න අලුත්ම හරිම බලවත් ක්‍රමවේදයක් අපිට හඳුන්වලා දෙනවා. ඒ ප්‍රශ්න තුන තමයි මේ කාමයන්ගේ, රූපයන්ගේ සහ වේදනාවන්ගේ ආස්වාදේ කුමක්ද, ආදීනවේ කුමක්ද, නිස්සරණේම නැතනින් නිදීම කුමක්ද? මේකෙන් අපිට පේනවා බුදුදහමේ ගැඹුරු තියෙන්නේ කතා කරන මාතෘකාවේ විතරක් නෙවෙයි ඒ දේවල් දිහා බලන විදිහ. ඒ කියන්නේ ඒවා විශ්ලේෂණය කරන ක්‍රමවේදය තුලමයි කියලා. හරි. එහෙනම් අපි මේ විශ්ලේෂණ ක්‍රමය හරියටම තේරුම් ගනිමු. මේක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩක් ගැන හොයලා බලනවා වගේ දෙයක්. පළවෙනි පියවර ආශ්වාදය. ඒ කියන්නේ යම් දෙයකින් අපිට ලැබෙන తాවකාලික සතුට. ඒකේ තියෙන මිහිර. දෙවෙනි පියවර ආදීනවය. ඒ කියන්නේ ඒ සතුට ඇතුළෙම සැඟවිලා තියෙන අනතුරු, දුක සහ අතුරු ආබාධ. තුන්වෙනි පියවර තමයි නිස්සරණිය. ඒ කියන්නේ ඒ දුකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන මාර්ගය. ඉතින් මේ විග්‍රහය ඉතුරු කොටසේදී අපි හැමදේම දිහා බලන්නේ මේ කාච තුන හරහායි. හොඳයි. අපි පළවෙනිම මාතෘකාවට බහිමු කාමය නැත්තම් ඉන්ද්‍රිය පිනවීම මේක තමයි ගිහි ජීවිත ගත කරන අපිට වඩාත්ම සමීප ලේසියෙන්ම තේරුම් ගන්න පුරුවන් ශේස්ත්‍රය. දැන් අපි අර ත්‍රිවිධ ක්‍රමය මේකට යොදවලා බලමු. කාමයන්ගේ ආස්වාදය කියන්නේ මොකද්ද? ඒක තමයි ඇසට පේන ලස්සන රූප, කනට ඇහෙන මිහිරි ශබ්ද, නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රස සහ ශරීරයට දැනෙන පහස කියන මේ පංච කාමගුණ නිසා අපේ හිතේ ඇතිවෙන සතුට සහ සොම්නස බුදුරජාණන් වහන්සේ මේ සතුට ඇත්තක් බව පිළිගන්නවා. ඒක తాවකාලික වෙන්න පුළුවන්. නමුත් ඒක සැබෑ අත්දැකීමක්. දැන් අපි බලමු මේ කාමයේ පස්සේ දුවනකේ තියෙන අතුරු ආබාධ නැත්තම් මේකේ හැංගිලා තියෙන මෙල ගැන. පළවෙනිම මටම තමයි එදිනෙදා ජීවිතයේ අරගලය. මේ සැප සම්පත් ලබා ගන්න ජීවත් වෙන්න සීතල රස්ණය මැසි මදුරුවෝ බඩගින්න මේ හැමදේම ඉවසගෙන මහන්සි වෙන්න වෙනවා. ඒ මහන්සිය වතුරේ ගියාම බලාපොරොත්තු කඩවුනාම ශෝක කරන්න වැළපෙන්න පපුවේ අත්ගහ ගහ අනන්න වෙනවා. අනේ මගේ මහන්සිය අපතේ ගියානේ කියලා දුක් වෙනවා. ධනය හඹ කරාට පස්සෙත් නිමදියක් නෑ. රජෙන් බදු ගහයිද, හොරු ගනීද, ගින්නකින් වතුරකින් විනාශ වෙයිද කියන බයෙන් නිතරම ඉන්න වෙන්නේ. මේ හැම දුකක්ම ඇති වෙන්නේ කාමයේ නිසයි. මේ ආදීනව එතනින් ඉවර වෙන්නේ නෑ. ඒක පුද්ගල මට්ටමින් සමාජ මට්ටමට පැතිරෙනවා. මේ සැප සම්පත්, දේපල බෙදා ගන්න බැරිව රජවරු රජවරු එක්ක දෙමෝපියෝ දරුවෝ එක්ක සහෝදරයෝ සහෝදරයෝ එක්ක යාළුවෝ යාළුවෝ එක්ක රණ්ඩු වෙනවා. මේ ආරවුල් නිකම් වචන වලින් ඉවර වෙන්නේ නැහැ. අත් වලින්, ගල් වලින්, පොළු වලින්, ආයුධ වලින් ගහගෙන තැන්න දුරදිග යනවා. අන්තිමේදී මරණයෙන් හෝ මරණයට සමාන දුකකින් තමයි මේවා ඉවර වෙන්නේ. සූත්‍රේ විස්තර කරන විදිහටම මේ කාම තෘෂ්ණාව නිසාම මිනිස්සු කොයිතරම් දරුණු අපරාධ කරනවද? ගෙවල් බින්දිනවා, මංකොල්ලු කරනවා, බලහත්කාරකම් කරනවා. ඊට පස්සේ නීතියට අහුවෙලා විඳින්න වෙන දඬුවම් හරිම දරුණුයි. කස පහර දෙනවා, අත්පා කපනවා, උල තියනවා, හිසගසා දානවා. මේ ජීවිතේදීම අත්විඳින මේ මහ දුක් අඳුරාවට මුලත් අර කාමයමයි. ඉතින් මේ ආධිනවය කියන එකේ පරාසය මේ ජීවිතයට විතරක් සීමා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කාමය මුල් කරගෙන කයින් වචනෙන් මනසින් වැරදි කරලා මරණින් මතු දුගතියක නිරේක ඉපදිලා දුක් විඳින්නත් වෙනවා කියලා. ඒ කියන්නේ මේ ආධිනවය කියන දේ මේ ජීවිතේදී වගේම පරලොවදීත් අත්දකින්න වෙන දෙයක්. එහෙනම් මේ දුක් ගොඩෙන් මිදෙන්නේ කොහොමද? මොකක්ද මේ නිස්සරණේ? ඒ තමයි මේ පංචකාම වස්තුන් කෙරෙහි තියෙන ආශාව, තණ්හාව සහ ඇල්ම සම්පූර්ණයෙන්ම අයින් කර ගැනීම. මෙතනදී වැදගත්ම දේ තමයි මිදිය යුත්තේ ලස්සන රූපවලින්, මිහිරි ශබ්දවලින් නෙවෙයි, ඒවට තියෙන තෘෂ්ණාවෙන් කියන එක. හරි. දැන් අපි දෙවෙනි මාතෘකාවට යමු රූපය. ඒ කියන්නේ අපේ මේ භෞතික ශරීරය සහ ඒකේ තියෙන සුන්දරත්වය. බලමු බුදුන් වහන්සේගේ අර ත්‍රිවිධ ක්‍රමය මේකට කොහොමද ගැලපෙන්නේ කියලා. රූපියේ ආස්වාදිය විස්තර කරන්න සූත්‍රයේ යොදාගන්නේ හරිම පැහැදිලි උදාහරණයක් වයස අවුරුදු 15ක 16ක හරියටම ගානට උස මහත කෙට්ටු නැති ඊටාම සුන්දර තරුණියක් ගැන හිතන්න අන්නේ සුන්දරත්වය නිසා අපේ හිතේ ඇතිවෙන සතුට සහ සොම්නස තමයි රූපයේ ආස්වාදය කියලා කියන්නේ දැන් එනවා රූපය ආදීනවේ ගැන ඇඟ කිලිපොලා යන විස්තරයක්. අර සුන්දර තරුණියම කාලයත් එක්ක වයස අවුරුදු 80 90 100 වෙලා වකුටු වෙලා හැරමිටි ගහගෙන ඇඟ රැලි වැටිලා කෙස් සිදිලා යනවා. අර සුන්දරත්වේ නැති වෙලාම යනවා. ඊටත් පස්සේ යා ලෙඩ වෙලා තමන්ගෙම මල ගොඩේ අනුන්ගේ උදව්වෙන් ජීවත් වෙන තත්වයටපත් වෙනවා. මරණයෙන් පස්සේ අමුසොහනක දාලා ගිය මල සිරුර ඉදිමිලා නිල් වෙලා සැරව දානවා කපුටන් බල්ලන් ඒ සිරුර කනවා අවසානයේදී ඉතිරි වෙන්නේ ඇටසැකිල්ලක් විතරයි ඒ ඇටත් කාලයත් එක්ක සුදු පාට වෙලා කුඩු වෙලා දූවිලි බවට පත්වෙනවා බලන්න අර මුලින් තිබුණු සුන්දර රූපය කොහොමද අතුරුදහන් වෙලා ආදීනවය මතුවලා එන්නේ කියලා ඉතින් රූපයෙන් නිදහස් වීම එහෙමත් නැත්නම් නිස්සරණය කියන්නේත් මේ භෞතික රූපය කෙරෙහි තියෙන ආශාව සහ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම දුරු කර ගැනීමයි. නැවතත් විසඳුම තියෙන්නේ ඇල්ම අතහැරීම තුලමයි. හරි දැන් අපි එන්නේ මේ විග්‍රහයේ අවසාන සහ සියුම්ම කොටසට වේදනාව. මෙතනදී කායික වේදනාව වගේම භාවනාවෙන් ලබන ඉහළම මානසික සැපයත් විශ්ලේෂණයට ලක්වනවා. මේක හරිම වැදගත්. වේදනාවේ ආස්වාදයේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාම සැපයට වඩා ගොඩක් ඉහළ පිරිසිදු සැපයක්. ඒ තමයි ධානය තුලින් ලබන ඒකාග්‍රතාවය සහ ප්‍රීතිය. පළවෙනි ධානයේ ඉඳන් හතරවෙනි ධානය දක්වා ලබන ඒ උසස් මානසික සැපේ තුල කෙනෙක් Tamanටවත් අනුන්ටවත් පීඩාවක් කරන්නේ නැහැ. ඒක තමයි වේදනාවේ ආස්වාදයේ ඉහළම මට්ටම. හැබැයි මේ තරම් උසස් ධානසුයේත් ආදීනවයක් ඒ කියන්නේ අනතුරක් තියෙනවා. ඒ තමයි ඒ වේදනාව කොච්චර උසස් වුණත් ඒකත් අනිත්‍යයි දුකයි වෙනස් වන ස්වභාවයට අයිති කියන යථාර්ථය ඒ කියන්නේ ඒ භාවනා සුවේත් සදාකාලික රැකවරණයක් නෙවෙයි එයත් කවදා හරි නැති වෙලා යනවා නැති වෙලා යන දෙයකට බැඳීම එය කොතරම් සුන්දර වුණත් අනාගත දුකකට අතවෙනීමක් මේක තමයි වේදනාවේ සියුම්ම අනතුර හොඳයි. දැන් අපි මේ ඉගෙනගත්ත හැමදේම එකතු කරලා අර තාපසවරුන්ගේ මුල් ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරය හොයමු. මොකක්ද මේ සැබෑ අවබෝධය කියන්නේ? මෙන්න මේ සටහන දිහා බැලුවම අපිට මුළු කතාවම එකපාර තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනිත්‍යයෙන් වෙනස් වෙන්නේ ඇයි? මොකද උන්වහන්සේ මේ හැම විශ්වපතයකම ආස්වාදයේ විතරක් නෙවෙයි, එහි ඇති ආදීනවය සහ ඒන් මිදෙන මාර්ගය වන නිස්සරණය කියන අංශ තුනම සම්පූර්ණයෙන්ම පහදලා දෙන නිසායි. අනිත් අය සමහර විට කතා කරන්නේ පින්තූරයක කොටසක් ගැන විතරයි. නමුත් බුදුදහමෙන් සම්පූර්ණ පින්තූරයම අපිට පෙන්වා දෙනවා. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන මෙනෙහි කරමු. යම් දෙයකින් ලැබෙන සතුට తాවකාලික නම් එහි සැඟවුණු අනතුරු නිශ්චිත නම් සැබෑ නිදහස සොයාගත හැක්කේ කොතනින්ද මේ දෙසුම අපිට පැහැදිලිවම පෙන්වා දෙන්නේ ඒ නිදහස ඇත්තේ බාහිර ලෝකයේ තුල නොව තෘෂ්ණාව අතහැරීම තුලම බවයි